ඉදදීම බලාපොරොත්තු වන උනටත් මේ ආහාරයෙන් අනුග්‍රහය වුමනා කරනවා. දැන් පින්නතුනි පළමුවෙන්ම අපි අරගෙන බලමු අපි කවුරුද දන්න මේ කටට ඇතුල් කරන එදිනෙදා අපි පාවිච්චි කරන ආහාර. දැන් අපේ රටේ උනත් ආහාර ප්‍රශ්නයක් ගැන අපි කතා කරනවා ඉතාම අවශ්‍ය ප්‍රශ්නයක්. ආසියාතික රටවල. ඒ ආහාර ගැන කතා කරන්න ගියාමත් පුදුම විදිහේ දෙයක් මේ ආහාර ප්‍රශ්නේ. අපි එක එක්කෙනා කල්පනා කරන්නට ගියොත් අපේ ජීවිත කාලය තුල නොරි ගණන් කෝච්චි ගණන් ආහාර මේ ශරීරයට ඇතුල් කරලා ඔය ආහාරවල මුල හිට අග දක්වා බලන් ගියාම පිළිවෙල ඒකත් මහ පුදුමාකාරයි.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 ඒ වගේම කිසිම දෙයක් විකන් නැතුව, හපන් නැතුව ඒක ඇතුල් කරන්නේ නැtei කියන අසම්බින්නම් බින්දෙන්නේ නැතුව ශරීරය උන්වහන්සේ හොඳට කටින් පොඩි කරලා ඒ ඇතුල් කරන්නේ. අනිත් එක මුඛේ අවසිට්ඨා ඉතුරුව තියෙද්දි තව කෑම ඉතුරුව තියෙද්දි ඒක ගිලින් නැතුව තව ඇතුල් කරන්න තියෙනවා.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 ඒනොත් මේ අපි කටින් ඇතුල් කරන ආහාර පින්නොතනි ඕජක්කමක රූපේ ශරීරය පොහුණි කිරීම සඳහා වමනා කරනවා. දැන් තව කාරණයක් අපි තීරුම් ගත යුතුයි. අපිට නිතරම කල්පනා වෙන්නේ මේ කටින් ඇතුල් කරන ආහාර පමණයි ඒකෙන් අපි ජීවත් වෙනවා කියලා. ඒ කාන්තේන්න අපේ ජීවිතය ගෙන යාමට ඔය කබලීකාර ආහාර ඕජක්ෂමක රූප අපට උවමනා කරනවා. නමුත් ඒ ප්‍රමාණයෙන් ඉතකින්ම අපේ ජීවිතේ පවතිනවා කියලා කියන්න බෑ. අපි මානසික වශයෙන් කරදර ඇති වුණාම අපේ හිතේ අමාරු ඇති වුණාම නොඑක් විදිහේ චිත්ත පීඩා ඇති වුණාම පින්නතුන් දන්නවා කුපමණ කෑම ගත්තත් අර ඇත්තාගේ ශරීර වර්ධනයක් හෝ සනීපයක් හෝ තියෙන්නේ නැහැ.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 Tamange අභ්‍යන්තරයටත් හොඳ කෑම උවමනා කරනවා. ඒ නිසා අපේ ඉන්ද්‍රියන්ගෙන් ඇතුල් කරන කෑම ඒවා නරක් වුණොත් එතකොටත් එතන මේ ජීවිතේට මහ ලොකු කරදරයක් වෙනවා ජීවිතේ හොඳට ගෙනියන්න බෑ. අපේ කටෙන් ඇතුල් කරන ආහාර පිළිබඳව පරිස්සම් වෙනවා මේ පත්‍යද අපත්‍යද පිරිසිදුද අපිරිසිදුද කියලා බලනවා.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 ඒ නිසා බලන්න අර පටිච්ච සමුප්පාදයේදී පස්සපච්චය වේදනා යම් තැනක හැපීමක් එනවද ඒ හැපීම එක්කම ඇති වෙන්නේ වින්දනේ නැත්නම් විඳ ගැනීම. දැන් බලන්න අපේ ඇහැ රූපයක් එක්ක මාට් වෙනකොටම චක්කු විඥානය ඇති වෙනවා ස්පර්ශය ඇති වෙනවා. කපාට්ටේ එතන වින්දනය. එක්ක සැප වේදනාවක්.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 මේක පිළිගත් කාරණයක් මනෝවිද්‍යාඥයන් පෙන්වන්නේ දරුවෙක් අවුරුදු 4මාර 5 තැනට එනකොට ඒ දරුවාගේ ජීවිතයට උවමනා කරන බොහෝම දේවල් බීජ වශයෙන් ඇතුල් වෙලා ඉවරයි. ඒ නිසා තමයි ඒ කාලය තුල ඒ දරුවාට පේන දේවල්, ඇහෙන දේවල් ඒවා බොහෝම පරිස්සමින් ආරක්ෂා සහිතව කරන්නයි කියන්නේ.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 මුත් මේ වචන දිහා බැලුවා මනෝ සංචේතනකාරී. මනෝ සංචේතන. ඉතින් ඕක පිටි කරලා ගත්තාම චේතනාවයි ගන්නෙ. චේතනාව චෛතසිකයක්. එතකොට අපි මේ කර්ම කියන දේවල් චේතනාවෙන් තොරව නෙවෙයි සිද්ධ වෙන්නේ. දැන් කර්ම කියන වචනේ තේරුමක් තිබෙනවා අකුරු අස්සේ ගිහිල්ලා බැලුවාම පේනවා කර්ම කියන්නේ ක්‍රියා.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 ඒ නිසා ඒක තියෙන්නේ අපි අපිමයි. මේ කර්ම කතාවට ආවම පින්නතුනි එතන තව කාරණයක් පැහැදිලි අපි හොඳ කරනකොට අපිට තෑගි දීමටත් නරක කරනකොට අපිට දඬුවම් දීමටත් එහෙම කවුරුවත් නැහැ. ඒ අපි හොඳ කරනකොට තෑගි දී ගන්නෙ නරක කරනකොට දඬුවම් දී ගන්නෙ පින්නතුනි අපිමයි අපට. ඒක නිසා බෞද්ධයන්ට තමන්ගේ පිහිට තමන්ට ලැබෙන්නේ. අනිත් බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නනවා. මෙන්න හරි මඟ, මෙන්න වැරදි මාර්ගය. මඟ යන නොයන එක තමන්ට අයිති. ඇයි? බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ වටිනාකම පෙන්ලා දීලා තිබෙනවා. මිනිස්ත්වයේ තියෙන වටිනාකම උන්වහන්සේ තමයි කියලා දුන්නේ මේ ලෝකෙට. මිනිස්ත්වයේ මෙච්චර වටිනවා, මෙච්චර වැදගත් එකක් කියලා. බොහෝ විට බොහෝ තැන්වල මනුෂ්‍යත්වයට තැනක් දීලා නැහැ. මනුෂ්‍යත්වය බොහොම පහත් බොහොම පහත් අනුන්ගේ ඇඟේ එල්ලිලා ඒ මාර්ගයෙන් ඉහළ යා ගන්න ඕන නිකන් නීච න්‍යාලු මොකුත් කරගන්න බැරි පුද්දලෙක් තැනට දාලා තියෙනවා මිනිස්යාව.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 දැන් සමහර කෙනෙකුට Tamange සිත බොහොම හොඳින් තිබෙනකොට අර කටින් ඇතුල් කරන ආහාර ඕනක් නැහැ. එච්චර හුඟක් උවමනා කරන්නේ නැහැ. සමහරුන්ගේ ජීවිතවල ප්‍රීතියෙන් සබාගෙන ඉන්නවා. අර ඔවුන්ගේ අර චිත්ත චෛත්‍යිකවල තියෙන හොඳකම නිසා එච්චර කෑම ගත්තේ නැතත් ශරීරේ හොඳට තිබෙනවා නිරෝගව.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 මේ ආහාර ප්‍රශ්නය ගැන කතා කරන විට බුදුරජාණන් වහන්සේ ඔය මුලින්ම කියාපු එක බොහොම වැදගත් දෙයක් ඇටියට පෙන්වන සංඝයා වහන්සලා ගැන කතා කරන්න ගියාම නැතුවම බැරි කරුණු හතරක් මතක් කළා උන්වහන්සේ. චීවර පිණ්ඩපාත සේනාසන විලානක් ප්‍රත්‍ය එනම් මේ ශරීරේ වහගන්න වස්ත්‍ර සිවුරු කිව්වේ පිණ්ඩපාතේ කිව්වේ ඇතුල් කරන ආහාර සේනාසන කිව්වේ ඉන්ද ස්ථානය විලානක් ප්‍රත්‍ය කිව්වේ ලෙඩ වුණාම බෙහෙත් ඔය හතර වචන හතර උන්වහන්සේ භික්ෂූන් වහන්සේට උම පාවිච්චි කළත් පින්නතුනි ගිහි පින්නතුන්ටත් මේ හතර ඉතාම අවශ්‍ය නැතුව බෑ මොනවද ඇඳුම් සැලඳුම් නැතත් ඇඳුම් එතකොට අර පිණ්ඩපාතකයේ ආහාර ඉන්ද ස්ථානය ලෙඩ වුණාම බෙහෙත් මේවා නේද ලෝකේ තියෙන උග්‍රම ප්‍රශ්න අද කෑම ඉඳුම් හිටුම් ඇඳුම් බෙහෙත් බලන්න බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ කියන ඇත්තගේ ජීවිතේ කඩක්කට්ටු අඩු බොහොම චාම් ජීවිතයක් ඒ ජීවිතයට පවා ඊටාම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 බුදුහාමරන් තියෙන ගෞරවය නිසා, බණ ටිකක් අහන්න තියෙන ආසාව නිසා ගියා එතෙන්ට. ඊළඟ උන්වහන්සේ ළඟ ළඟ හිටියා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි බණ කිව්වද නැහැ. උන්වහන්සේට පෙනෙන මේ මිනිහා මහත් පීඩාවටපත් වෙලා, වෙහෙසටපත් වෙලා මහත් බඩගින්නෙන් ඉන්නේ. එහෙම මිනිහාට මේ ධර්මයේ දේශනා කිරීමෙන් වැඩක් නැහැ.